පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය සමාධියට ප්‍රත්‍යවන බව නම් බෙහෙවින්ම පැහැදිලිය. සමාධියද සතියට ප්‍රත්‍යවත් වන බව මාගේ සිත කියයි. එසේ සිටීම නිවැරදිදයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් යෙද වූ කාලයට සහ අප වෙත ලබා දුන් ධර්මාවබෝධයට අපි බෙහෙවින්ම කෘතඥ වෙමු. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු. කවුරක්වත් සාදු කියන්නේ නැහැ. නිවන් සැපල වේවා කියන සාදු මේකට මම නිදර්ශන දෙකක් කියනවා අපේ මේ අවබෝධය ලබා ගැනීමට ඕනෑම වෙලාවක අපි දන්නවා කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරනකොට අපි කියන්නේ ඒ කාන්තාව දරුවෙක් ප්‍රසූත කරයි කියලා කාටවත් තේන්නේ ඒ දරුවා මවක් ප්‍රසූත කරන බව. ප්‍රසූත කරපන්ති කියනකොට මව කියන්නේ නැහැ. දරුවා ප්‍රසූත කරපු ගමන් අම්මා දරුවා ප්‍රසූත කරන ඒ දරුවා විසින් අම්මව මවක් බවටපත් කරනවා. සුසු කරන තියෙනවා මමක් කියන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ සතිය සමාධියට හේතු වෙනවා විතරයි. නමුත් සමාධිය ආපු ගමන් සමාධිය ආයෙ නැවසෙ සතිය ප්‍රසූත කරනවා. මේක තමයි ප්‍රත්‍යুৎපන්න භාවය. ඉතින් අපි අර ඉස්කෝලේ අධ්‍යාපන ක්‍රමයට අපි අර එක පැත්තකට දැකලා අර රේඛීය ක්‍රමයට දැකලා අනිත් පැත්ත දකින්න එක කුණුහරුපයක් කරනවා. අපි කියනවා මං කියනවා තව වචනයක්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි වතාවට ධම්මචක්කපවත්තන සූත්‍රය අහලා ආර්ය සත්‍යයටපත් වුණා. උන්වහන්සේ නොහිටින්න බුදුහාමරෝ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ බුදු විතරයි. සම්මා සම්බුද්ධ වෙන්නේ ගෝලෙ කදපු නිසා. එයා ගෝලයා බුදු රහත් සම්මා සෝවන් වෙනකොටම ඒ ගෝලයා විසින් බුදුහාමරෝ සම්මා සම්බුද්ධ කරා. ගෝලෙක් නැතුව බුදුහාමරෝ සම්මා සම්බුද්ධ වෙන්න බෑ. ඒ වගේ අපි මේ කරන වැඩ වලින් අපි මේ එක දිගට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියන එක අපේ මොලේ ඇති වෙච්ච ට්විස්ට් එකක්, බ්‍රේන් වොෂ් එකක්. ඒකේ අනිත් පැත්තට එන එක තමයි බුදුජානනාංශය පෙන්වන්නේ. ඔය කරන හැම එකකින්ම අනිත් පැත්තක් කරනවා. වැරදි කියලා කරොත් වැරදි ප්‍රතිඵල ලැබෙනවා. හොඳ දෙයක් කරොත් හොඳ දේ ලැබෙනවා. හොයන්න එපා. හොයන්න එපා විශ්වාස කරන්න. මේකවත් බලාගන්න. සතියවත්. ඒකට අනිත් පැත්ත ඇරිනවා. ඉතින් ඒක නිසා මේ සතිය සහ සමාධිය අතර තියෙන සම්බන්ධතාවය එහෙම නැත්නම් ඒ සමාධිය සහ ප්‍රඥාව අතර තියෙන සම්බන්ධතාවය වීර්යය සහ සතිය අතර තියෙන සම්බන්ධය හරිම ලස්සනයි. හරිම තියර ටික හරි ලස්සනයි. මේව ඉගෙනගෙන ඉගෙනගත්ත නිසා අපි කරනව නෙවෙයි. ශ්‍රද්ධාවෙන් කරගෙන යන්න. සමහරට ඇත්තටම අර සම්බන්ධතාවය දකින්නකොට හරි පුදුම අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. මේකේ තියෙන අර මේ අන්නලොයිඩ් ගතිය කිසිම දෙයකින් පිටින් දාන දෙයක් නෑ මේක සම්පූර්ණයි. ඒ නිසා අපි තීරුම් ගන්න එපා වුණාට වැඩේ වෙනවා. ඒ නිසා මේ reciprocal relationship එක අන්‍යමඤ්ඤ පත්‍යතාවය කියලා ඉවර කරන්න බෑ. මොන විදිහකින්වත් කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා තේරෙන තේරෙන වෙලාවට මතක තියාගන්න අපි මේ ටික ටික ටික ටික සාධනීය සාධනය කරගෙන ගියාට ඔය සම්පූර්ණ වුණාට පස්සේ ඔකී කතා කරන්න දෙයක් නෑ. මොනවා කියන්නේ හැමතැනම තියෙන දේ ඔක නෝ අලුත මොනවද කියන්නේ. අර මුලින් මුලින් අර අන්තර් සම්බන්ධතා ඉගෙන ගන්න එක විශ්වාසවල දෙයක්. ලොකු අතිමානසික තත්වයක් කියා බහන දෙයක් වශයෙන් පෙන්නුනට බැලුව බැලුව තන ඒක මග අරහන්න බැරි තරම් වළක්වන්න බැරි තරම් තියෙන එකක්. ඒක නිසා මේක අපි සාමාන්‍යයෙන් ගන්නේ සද්ධාවෙන්. ධර්ම මේ තරම් වටින දෙයක් බුදුහාමකෙන් තියෙන මෙහෙම එකක්. ඒ ශාම්බ කොතනින් පටන් ගත්තත් ඔය රවුමේ කොතනින් පටන් ගත්තත් මුළු රවුම සම්පූර්ණයි. අන්නේ විශ්වාසකට තමයි අපි සාමාන්‍ය කියන්නේ මනුෂ්‍ය සෝවාන් උනායි කියන්නේ. එයා ඊට පස්සෙත් හොයනවා. නමුත් එයාට සෑහෙන විශ්වාසයක් තියෙනවා. මකුළු දැලේ කොතන තට්ටු කරත් මකුළු දැල පුරාම ভাইබ්‍රේෂන් එක යනවා. ඒ හදලා තියෙන්නේ එහෙමයි. අපි තට්ටු කරන තැනට විතර නෙවෙයි තට්ටු කරන තැන කොතන වුණත් මකුළු අයිනේ කොතන වුණත් ඒ දෙක අතර කනෙක්ෂන් එක සම්පූර්ණ හැදෙන හැදෙන එක හොලිස්ටික් සිස්ටම් එකක්. ඉතින් ඒක තේරුම් ගන්න හරි අමාරුයි අපිට සම්පජඤ්ඤය නැහැ සතිය තියෙනවා. මේ කතා කරන්නේ සම්පජඤ්ඤී කෘත්‍යය ඒසේක විශ්වාසයෙන් බාර අරගෙන ඉදිරියට යන එකයි කියන තියෙන වචනේ.